මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාධයාමි සවාදා වේරමණී සික්කාපදන් සමාධයාමි සුරාමීරය මජ්ජ පමාදට්ඨානාවේරමනී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සරණේන සද්දින් පංචශීලං ධම්මං සාදුකං සුරක්කිතං කତ୍වා අපපමාදීන සම්පාදී තබ්බං හම්බන්තේ සාදු සමන්හාචක්කවාලේසු අත්‍රාගච්චන්තු දේවතා සද්ධම්මං මුනිරාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්හවන කාලෝ අයං බදන්තා ධම්මස්හවන කාලෝ අයං බදන්තා ධම්මස් සවන කාලෝ අයං බදන්තා සතු සතු සතු නමෝතස්ස භගවතු අරහතු සබ්බ දම්මේසු අප පටිහතඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ්‍ය විසාර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවතු වරහතු සබ්බ ධම්මේසු අපපටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේසාරජ්‍ය විසාරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ්‍ය විසාරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තතාගතස්ස සබ්බඥුනෝ සම්මා සම්බුද්දස්ස හොඳයි පින්නතුනි ධර්ම දේශනාවේ දායකත්වය දරණ පින්නතුන්ටත් ධර්මශ්‍රවණය කරන සියලු දෙනාටමත් ඉතාම ඉක්මං භවයක ඉතාමත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවෙන් ප්‍රාර්ථනය බෝධියකින් අමා මහනිවනින් සැනසීම ලබා ගැනීම සඳහා සද්ධර්ම දානමය කුසලයත් සද්ධර්ම ශ්‍රවණානි සංසයත් හේතු වාසනාවේවා කියන උතුම් ප්‍රාර්ථනාව ඇති කරගෙන මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන අතරතුරම මාගේ පංච නීවරණ ධර්මයන් යටපත් වේවා සප්ත බෝධ්‍යංග ආදී ධර්මයන් වැඩී දියුණු වේවා මේ දේශනාව අතරතුරදීම මට උතුම් මාර්ගයක් ඵලයක් අවබෝධ වේවා කියන ප්‍රාර්ථනාවත් නැවත ඇති කරගෙනම අපි සද්ධර්මශ්‍රවනය කරමු. පිනතන අපි පහුගිය ධර්ම දේශනාව නිමා කරන්ට යෙදුනේ වේලාම සූත්‍රයේ සාකච්ඡා කරමින් වේලාම බ්‍රාහ්මණතුමා තමන්ගේ දානයේදී දෙනුන් දන්දුන්න හැටි සාකච්ඡා කරමින් තමයි අපි ධර්ම දේශනාව නිමා කරන්ට යෙදුනේ. ඊළඟට සඳහන් කරනවා මේ දානයේ කන්‍යාවන් අසූ හතරදාහක් දන්දුන්න කියලා. සමහර වෙලාවට මේ කන්‍යාවන් දානයට දුන්නේ කොහොමද කියන කාරණාව සමහර කෙනෙකුට ප්‍රශ්නයක් හැටියට නැගෙන්ඩ පුළුවන්. වේලාම බ්‍රහ්මණතුමාට දන් දෙෙන්ඩ මේ බොහෝ වස්තු එවල තියෙන්නේ රජවරු තමන්ගෙන් ඉගෙනගත්ත රජවරු අසූ හතරදාහක් ඉන්නවා කියලා අපි සඳහන් කලා. එතකොට මේ රජවරු මේ කන්‍යා ලඳුන්ගේ මව්පියන්ගේ අවසර ඇතුව ඒ දැරිවියන්ගේ කැමැත්තත් ඇතුව ඒ අය මව්පියන්ගෙන් ඉල්ලගෙන ඒ අයට රං රිදී මුතු මැණික්කාදී මේ සියල්ලම පලන්දවල සරසවල සතුටු කරවලා වේලාම බ්‍රාහ්මණ තුමාගාවට යොමු කරනවා. එතකොට බ්‍රාහ්මණ තුමාගාව කන්‍යා ලඳුන් දැන් ඉන්නවා රනින් රිදියෙන් මුතු මැණික් වලින් සරසපු 84000ක්. එතකොට බ්‍රාහ්මණතුමා කැමති අයට මේ කාන්තාවක් අරගෙන යන්න ඉඩ දීලා තියෙනවා. එතකොට ඒ පුද්ගලයාත් එක්ක ඇය ඊටාම කැමැත්තෙන් තමයි යන්නේ. ඒ විදිහට තමයි මේ දානේ දීලා තියෙන කන්‍යා ලඳුන් 84000ක් දන් දුන්නා කියලා කියන්නේ ඒකයි. ඕනවුන්ගේ කැමැත්තෙන් ඇවිල්ලා තමන්ගේ කැමැත්තෙන්ම තමයි කැමති පුද්ගලයක්ත් එක යන්නේ. ඒකයි මේ කන්‍යාවන් අසූ හතර දාහක් දන්දුන්න කියලා මෙතන සඳහන් කරන්න. ඊළඟට සඳහන් කරනවා පල්ලංක අසූ හතරදාහක් දන්දුන්න කියලා. මිනි කොඩොල් පැළඳි කන්‍යා ලඳුන් අසූ හතරදාහක් ඊළඟට සඳහන් කරනවා කොඳු පලස් සුදු ඇතිරි සහ එල්ලුලොම් ඇතිරූ ඇතුළ කෙසෙල් මුව සමින් කළ උතුම් පසතුරුණු ඇති උඩුවියන් සහිත දෙපස තැබූ කන් වයින් ඇති අසූ හතරදාහක් පළඟ මෙතන පළඟ කියල කියන්නේ පල්ලංක පල්ලංක කියල කියන්නේ ඉඳගණ්ඩත් පුළුවන් සැතපෙන්ඩත් පුළුවන්. එහෙම ආසව. අද සාමාන්‍යයෙන් අපි කවිච්චි වගේ කියල කතා කරන ආසනවලට තමයි මේ පල්ලංක කියල කියන්නේ. ඉතාම ලස්සනට අලංකාර කරලා තිබිල තියෙනවා. හිසට එක කොට්ටයක් විශේෂෙන් රතු කොට්ටයක් හිසට එක රතු කොට්ටයයි පයට එක රතු කොට්ටයයි. සුදු වස්ත්‍ර එලලා ඒ මත එල්ලුලොම් සහිත තව ඇතිරිල්ලක් දාලා තියෙනවා. එල්ලුලොම් සහිතයි කියලකි හම ඉතාම සිනිදුවට සකස් කරලා තියෙන මේ වස්ත්‍ර. දැන් වර්තමානත් ඔය බැටලුවන්ගේ ලෝමවාගේ කපලාරගෙන ඉතාම සිනිදු වස්ත්‍ර හදනවා. සීතකාලට පාවිච්චි කරන්න ගැලපෙන වස්ත්‍ර හදනවා. එතකොට ඒක තව කෙනෙකුට හිතාගණඩ බෑ මේ තියෙන බැටලු ලෝමයි කියලා. ඒ තරම් පිරිසිදු කරලා සෙනිදු කරලා ඒ වස්ත්‍ර හදල තියෙන්නේ. ඉතින් ඒවාගේ සකස්කරපු විශේෂ ඇතිරිලි සහිත මුවහම් සහ උඩුවියන් ඇතුව සකස්කරපු විශේෂ පල්ලංක අසූ හතරදාහක් දන්දීල තියෙනවා. ඊළකට සඳහන් වෙනවා ඉතාම සිනිදු වස්ත්‍ර සියුම් කොමුපිලි කෝසෙය්‍ය පිළි කම්බිලි කපුපිලි වස්ත්‍ර අසූ හතර දාහක් දන්දුන්න කියලා. මේ තියන්නේ එදා තිබිච්ච උසස්ම වස්ත්‍රවල නං කොමුපිලි කෝසෙය පිළි කම්බල සහ කප්පාසික. එදා තිවිච්ච උසස්ම වස්ත්‍රවර්ග හතරක නන්තමයි මේ තියන්නේ. ආං ඒවාගේ වස්ත්‍රය අසූ හතරදාහක් දන්දීල තියෙනවා. ඉන් පස්සේ සඳහන් කරනවා පින්නතිනේ ආහාරපාන ගැනනං මොන කතාවක්ද කියලා. හරිට නිකං ගංගා ගලනෝවාගේ කියල තමයි සඳහන් කරලා තියෙන. අඩුවක් නෑ ඕනෙම ජාති ආහාරයක් තියෙන. මෙතන පැහැදිලි කරනවා කටින් කඩකඩා කන ආහාරද බිලතියෙනවා. හපල කඩල කන ආහාර. ඊළඟට සඳහන් කරනවා දතින් කඩාගෙන කන ආහාර හපල කන ආහාර සමහර ආහාර තියෙනවා දත්වලට තද කරලා කඩන්්ඩෝනේ කඩල හපල කනවා සමහර වතියනවා කෙලින්ම කට ඇතුළට දාලා හපල කනවා එකට ආහාර වර්ග දෙක මේ ආහාර තිබිල තියෙනවා ඊළඟට දිවෙන් ලෙවකන ආහාර තිබිල තියෙනවා සමහර දේවල්ලු රස බලන්ඩ අපි දිව දිවෙන් ලෙවකකාවාගේ තමයි රස බලන්න. එහෙම ආහාර තිබිල තියෙනවා. ඊළඟට මේ අපි සූප්පු කරනවා කියනවා වගේ ඒවාගේ රස බලන ආහාර තිබිල තියෙනවා. රස උරාබීල රස බලන ආහාර වර්ග වෙනම තිබිල තියෙනවා. එහෙම පානවර්ගත් තිබිල තියෙනවා. මේ ආදි වශයෙන් විවිධ විවිධ වර්ගවල ආහාරපානවලින් අඩුවක් නෑ ඒකයි සඳහන් කරන්නේ ගංගා ගලනෝ වගේ අහවල් ආහාරය නං මෙතන නෑ කියලා කාරණාවක් නෑ අවශ්‍ය තරං ආහාර තිබුණ. දොළොස් යොදනක් සැතපුම් එකසිය විස්සක එක දිගටම ලිප් බැඳලා දන්දුන්න කියල සඳහන් කරනවා කොච්චර කාලයක්ද අවුරුදු හතයි මාස හතක්. ඊළඟට සඳහන් කරනවා අවශ්‍ය තැන්වලට වෙන වෙනම විශේෂ කෝෂ්ඨාගාර පිහිටවල තිබුණ කියලා. ඒ ගැන තැන්තැන්ගොල ඉතා විශාල ගබඩා හදල තිබිල තියෙනවා. ඒ ගබඩාවල මේ අවශ්‍ය ආහාර ද්‍රව්‍ය සියල්ලම වෙනවෙනම වෙනවෙනම ඉතාමත්ම පහසුවෙන් අහවල්දේ ඕනවෙච්ච ගමම්ම ගිහිල්ල ගණ්ඩ පහසුවෙන් සකසලා අතුරලා තිබිල තියෙනවා. ගොඩ ගහලත් බිල තියෙනවා. ඊළඟට සඳහන් කරනවා මේ දේවල් වල යම් අඩුවක් තිබුණොත් වහාම මට ඇවිල්ලා කියන්න කියලා සේවකයන්ට දන්වලා තිබ්බා කියලා. මෙතන සඳහන් කරනවා අපි බුදුරජාණන් වහන්සේ දැන් මේ කාරණාව පැහැදිලි කරගෙන යන්නේ. එහෙනම් තව දන් දීලා තියෙන්නේ මොනවද කියන කාරණාව ඒ දාණය මහත්ඵල කරගන්න ආකාරය ඊළඟට පැහැදිලි කරනවා. අනාථපිණ්ඩික සිටුමාට මේ කාරණාව සඳහන් කරලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සිටුතුමනි දැනගන්න මේ වේලාම කියන්නේ වෙන කවුරුවත් නම් නෙමෙයි ලෞතුරා බුදු වෙච්ච මමමයි කියලා. ඒ කාරණාව ඊළඟට සඳහන් කරනවා ඇයි භාග්‍යතුන් වහන්සේ එහෙම දානයක් දුන්නේ මමමයි කියලා සඳහන් කරන්නේ බුදුරජාණන් වහන්සේ ළඟ තාමත් මමත්වයේ තියෙනවද කියලා මිත්‍යා දෘෂ්ටිකයෙකුට වගේ ප්‍රශ්නයක් ඇති වුණොත් උත්තරයක් දීලා තියෙනවා භාග්‍යතුන් වහන්සේ ළඟ කිසි මමත්වයක් නැහැ. නමුත් වර්තමානය අපිට දන් දෙෙන හැටි හොඳට ඉගෙන ගණ්ඩ කියල දෙන්න ඕන හින්දයි මේ කාරණාව කියල තියෙන කියලා. එහෙම නැතුව භාගිතුන් වහසගව මමත්තයක් මමත්තයක් නෑ. මේ දුන්න මහාදානයට වඩා ආනිසංස සහිතව අපිට දන් දෙන්න පුළුහංකම තියෙන බව භාගිතුන් වහසීලඟට පෙන්න්නනවා. බේලාම බ්‍රහ්මණතුමා දුන්න ඒ මහාදානයට වඩා බොහෝසේ ආනිසංස සහිත දානයන් මේ ශාසනය දෙන්න පුළුහන් බවයි පෙන්න්නන්නේ. ඒකයි පින්නතන ඊළඟට මෙතන සඳහන් කරලා තියෙන්නේ එක සෝවාන් වහන්සේ නමක් වැළඳවීම වේලාම බ්‍රහ්මණගේ දානයට වඩා අතිශයෙන්ම මහත් පලයි මහානිසංසදායකයි. එතකොට මේ දානය සඳහා කොයි තරං වියදන් කරන්න ඇද්ද මොන තරං දේවල් පිළියල කරලා තියෙන්ට ඇද්ද කොයි විදිහට සකසලා තියෙන්ට ඇද්ද කියන කාරණාවල් අට්ට කතාවට අනුව තව ඉතාම දීර්ගව විස්තර කරනවා. නමුත් අපි මේ බොහොම කෙටි ප්‍රමාණයක් තමයි සාකච්ඡා කරන්නට යෙදෙන. ඒකෙන් කතා කළා සැකසීම පිළියල කිරීම පිළිගැන්වීම කියන එක මොන තරං උනන්දුවෙන් කරලා තියෙනවද. මහබෝසතාණන් වහන්සේ ඒ විදිහට දන්දීපු නිසා තමයි සිරිපාද පද්මයන් දෙක යට විශේෂ චක්‍රලාංචන දෙකක් බුදුරජාණන් වහන්සගේ පිහිටලා තියෙන. ඒ චක්‍රලාංචන දෙක අර දහසකින් යුක්තයි කියල සඳහන් කරනවා. සිරිපතුලේ චක්‍රලාංචන දෙකක් තියෙන. මේ ලාංචන පිහිට අනිමනවා නිසාද මනාව සකසලා පිළියල කරලා පිළිගැන්වලා දන්දුන්න නිසා. එහෙම නැත්තං අංග සම්පූර්ණව දුන්න හැම දානයක්ම දීලා තියෙන නිසා. අපිටත් මෙතන අවවාද කරන්නේ දෙනදේ ප්‍රනීත වේවා දෙනදේ රළු වේවා මැනවින් සකසලා පිළියල කරලා පිළිගන්වන්ඩ ඒක ආනිසන්සේ ඉතාම ඉහලයි කියලා. එමන කොහොමද දෙන්ඩෝනි කියන කාරණවල් අපි මුලින් කතා කළා. එමනම් මෙතන දක්වනවා මේ දුන්න මහාදානයට වඩා එක සෝතාපන්න කෙනෙකුට දෙන ආහාරවේල මහත් පලයි මහානිසංසදායකයි කියලා. පිනතින ඒ ප්‍රතිග්‍රාහක වශයෙන්. ප්‍රතිග්‍රාහකයාගේ සීලය නිසා දානය මහත් පල වෙනවා. එතකොට කෞද ප්‍රතිග්‍රාහකයා අපි දෙන දානය පිළිගන්න කෙනාට තමයි ප්‍රතිග්‍රාහකයා කියල කියන්නේ. ප්‍රතිග්‍රාහකයා යම්සේ සිල්වත්ද ඒ සීලේ ප්‍රමාණයට දායකයට ලැබෙන ආනිසංසය වෙනස් වෙනවා. සෝවා නාරයන් වහන්ස නමකට දානයක් දෙන්න තිබුණොත් ඊට පල්ලෙහෙන් ඉන්න අය දහස් ගණනකට දුන්නට වඩා එක සෝවාන් වහන්ස නමක් වළඳවන එක වටිනෝ. පල්ලෙහින් ඉන්න අය ගැන අපිට සඳහන් කරන්න දෙයක් නෑ වේලාම බ්‍රහ්මණතුමාගේ දානය මතක් කරගත්ත හම මොනෝද දීල තිබුණි කියලා ඒ මහදානයට වඩා එක සෝවාන් වහන්සේ නමක් වලඳවන එක වටිනවා කියල මෙතන සඳහන් කරනවා. දායක වශයෙන් නොවෙයි ප්‍රතිග්‍රාහක වශයෙන් කියලම සඳහන් කරන්න හේතුවක් තියෙනවා මුළු දඹදිව පුරාම මොකද පිනතින භාග්‍යතුන් වහන්සේගේ සීමාව අපිට පෙන්නට පුළුවන්කමක් නෑ. එනම් බුදුරජාණන් වහන්සේට දන්දීම කොහොමානි සංස වෙනව ඇද. අපි එක සාකච්ඡා කරමු අවසානයට ඊළඟට සඳහන් කරනවා එක සකදාගාමින් වහන්සේ නමක් වැළඳවීම සෝවාන් වහන්සේලා සියයක් වැළඳවීමට වඩා මහත් පලයි කියලා. එක් අනාගාමින් වහන්සේ නමක් වැළඳවීම සකදාගාමීන් වහන්සේලා සියයක් වැළඳවීමට වඩා මහත් පලයි. එක රහතන් වහන්සේ නමක් වැළඳවීම අනාගාමින් වහන්සේලා සියයක් වැළඳවීමට වඩා මහත්ඵලයි. එක පසේ බුදුරජාණන් වහන්සේ නමක් වැළඳවීම රහතන් වහන්සේලා සියයක් වැළඳෙව්වාට වඩා මහත්ඵලයි. එක සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් වැළඳවීම පසේ බුදුරජාණන් වහන්සේලා සියයක් වැළඳවීමට වඩා මහත්ඵලයි. සම්මා සම්බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ භික්‍ෂු සංඝයා වැළඳවීම සම්මා සම්බුදුරජාණන් වහන්සේ තනියම වැළඳවීමට වඩා මහත් පලයි. මෙතන සඳහන් කරනවා බුද්ධ ප්‍රමුඛ මහා සංඝයට දන් දෙන එක තනියම භාගිතුන් වහන්සේට දන් දෙනවට වඩා ඉතාම මහත් පලයි මහනිසංසදායකයි කියලා. නමුත් භාගිතුන් වහන්සේගේ භාග්‍යතුන් වහන්සේට දන්දීමේ තරම මෙතන සඳහන් කරනවා කොහොමද කියලා මුළු ජම්බුද්ධීපය පුරාම ඒ කාරණාව හොඳට අපිට මතක තියෙන එක හරි වටිනවා මොන කාරණාව සඳහාද කියල මම සිහිපත් කරනවා එතකොට අපේයට දැන් ජම්බුද්ධීපය මතකයි ආසියා සහ යුරෝපා මහද්දීපය අද හැටියට සඳහන් කළ මේ මුළු ජම්බුද්ධීපය පුරාම පොතේ විස්තර කරනකොට සඳහන් කරනවා මුළු දඹදිවම සමතලා කරලා. බෙර ඇහැක් වගේ කරලා කියන්නේ බෙරේක එක පැත්තේ අර හමේ කිසිම ඇදයක් පළුද්දක් නෑනේ. එක මනාව ඇදල ඇදල ඇදල හිර කරලා තියෙන්නේ අපි අතින් ස්පර්ශ කළත් කිසිම කඳු ගැටයක් නැමිච්ච තැනක් එහෙම තැනක් අහුවෙන්නේ බෙර ඇහැක් වගේ කියලා කියන මුළු මුළු දඹදිවම ඒ විදිහට සමතලා කරලා මුළු ජම්බුද්ධීපේම සෝවාන් වහන්සේලා පේලි දහයක් වඩා හිඳුණු. ජම්බුද්ධීපේ පුරාම සෝවාන් වහන්සේලා පේලියට පේලි දහයක් වඩා හිඳුණු. ඊළඟට සකදාගාමීන් වහන්සේලා පේලි පහක් වඩා හිඳුණු. අනාගාමීන් වහන්සේලා පේලි දෙක හමාරයි මහරහතන් වහන්සේලා පේලි එක හමාරයි පසේ බුදුරජාණන් වහන්සේලා පේලි එකයි. මේ සියලු දෙනා වහන්සේලා එක් පැත්තක තියෙනවා. බුදුරජාණන් වහන්සේ තනියම තව එක පැත්තකින් තියෙනවා. ජම්බුද්ධීපය පුරාම වඩාහිඳූපු සෝවාන් වහන්සේලා පේලි දහයයි සකදාගාමින් වහන්සේලා පේලි පහයි අනාගාමින් වහන්සේලා පේලි දෙක හමාරයි රහතන් වහන්සේලා පේලි එක හමාරයි පසේ බුදුරජාණන් වහන්සේලා පේලි එකයි ඒ සියලු දෙනා වහන්සේට දන්දුන්නට වඩා තනියම ලොවතුරා බුදුරජාණන් වහන්සේට දෙන දානය අතිශයින්ම මහත් පලයි මහානිසංසදායිකයි කියලා දේශනා කරනවා භාගිතුන් වහන්සේගේ දක්කිනාර්ය භවීනං සීමාවක් සීමාවක් නෑ. එහෙමනම් මම සඳහන් කලා ඒ කාරණාව හොඳට මතකතියා ගණ්ඩ කියලා. මෙදත් හරියටම බුද්ධ පූජාව කරගන්න පුළුවන් වුණොත් මේ ආනිසංසයේ අල්පමාත්‍ර අඩුවක් නෑ කියන එකයි මම මේ කියන්න හැති. නමුත් අදත් සීලයටත් බුද්ධ පූජාවටත් දොස් කියන මිත්‍යා දෘෂ්ටිකයන් ඉන්න අපේ රටේ මේවාගේ මහ පින්කං මේවාගේ මහකුසල් අහිංසකයගේ සංසාරෙන් උදුරගණ්ඩ දරණය සසර කොයි තරං අතරමං වේද කියන කාරණාව අපිට හිතාගන්න බැරි තරං භයානක තැනක තමයි ධර්මය සඳහන් කරලා තියන්නේ. එනිසා බුද්ධ පූජාවක් හරියටම ජීවිතය සම්පූර්ණ කරන්න නිවන් දකිනතුරු මුළු සංසාරය ආලෝකමත් කරන්න සැපවත් කරන්න ඒකයි තරම්ම එ තරම්ම වටිනවා. ඊළඟට සඳහන් කළා බුදුරජාණන් වහන්සේටත් මහා සංගරත්නයටත් දන් දෙනකොට තනියම බුදුරජාණන් වහන්සේට දන්දුන්නට වඩා ඒක මහත් පලයි මහනි සංසදායකයි කියලා. ඊළඟට පිඩතින මෙතන ඊළඟ කාරණාව සඳහන් කරනවා සිව්දිගින් වඩින භික්‍ෂූන් වහන්සේලා උදෙසා වෙහෙරක් කරල පූජා කිරීම ඉහත දානයට වඩා වටිනෝ කියලා. බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට දෙන දාණයට වඩා සිවුදකින් වඩින මහා සංඝයාට වෙහෙරක් කරලා පූජා කරන එක විහාරයක් හදලා පූජා කරන එක වටිනවා. ඒක සඳහන් කළා ඒක ඊටාම කුඩා කුටියක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඊටාම විශාල ආරාම සංකීර්ණයක් වෙන්නත් පුළුවන්. බුද්ධ ප්‍රමුඛ ලක්ෂයක් මහරහතන් වහන්සේලාට ආරාම හදල පූජ කරපු ඇත් හිටිය. පදමුත්තර බුදුරජාණන් වහන්සේගේ කාල්ලි බොද්ධ ප්‍රමුඛ එක් ලක්ස හැට අටදාහකට ආරාම හදල පූජා කරපු අවස්ථාත් සඳහන් කරනවා. එනම් ඉතා කුඩා කුටියක ඉඳලා ඉතාම ඉහළම තැනට යනකං අපිට කොයි ප්‍රමාණයෙන් කරන්න පුළුහන්ද ආනිසංස සඳහන් කරනවා කලින් සඳහන් කරපු දානයට වඩා ඉතාම මහත් පලයි මහානිසංසදායකයි කියලා. එහෙමනම් මෙතන මේ සඳහන් කරන සරණාගමනය ඊළඟට සඳහන් කරලා තියෙන සරණාගමනය පිළිබඳව පහන් සිතින් සරණයෑම ඒ ආරාම පූජාවට වඩා ඉතාම උතුම් කියල සඳහන් කරනවා. පහන් සිතින් සරණ යනවා. එකන තෙරුවන් සරණයම. මේ කාරණාව පින්නතින මුල ඉඳලා නැවත නැවත ආවර්ජනය කරනකොට. වේලාම බ්‍රාහ්මණතුමාගේ දානය අපිට නං ආත්ම ගානකටවත් හිතාගන්න බැරි හිතාගණ්ඩ බැරි දානයක්. ඒ දානයට වඩා සෝවාන් සකදාගාමි අනාගාමි අරිහත් පසේබුදු සම්මා සම්බුද්ධ බුද්ධ ප්‍රමුඛ මහා සංඝ මේ මහෝත්තමයන් වහන්සේලා වැළඳවීම වටිනවා කියලා දේශනා කළා ඊටත් වඩා වටිනවා කියලා දේශනා කළා සිවුදිගින් වඩින සංඝයාට විහාරයක් හදල පූජා කරන එක ඊටත් වඩා වටිනවා කියල සඳහන් කරනවා පහන් සිතින් යමෙකුට තෙරුවන් සරණයන්ඩ පුළුහංකම තියෙනවන. හැබැයි එහෙම සඳහන් කරහම විශේෂයෙන් පැහැදිලි කරන්න ඕනේ මේ කියලා තියෙන්නේ මේ අපි බුද්ධං සරණං ගච්ඡාමි කියලා සරණ ගියපු කාරණාව ගැනනම් නෙමෙයි කියලා. ලෞකික සරණාගමනයේ ඉඳලා ලෝකෝත්තර සරණාගමනය දක්වා. මෙතන එහෙම සඳහන් කරන්නේ. ලෞකික සරණාගමනය පිනතින යම් යම් කාරණාවල් නිසා බිඳෙනවා. සමහර වෙලාවට බොහොම දුකසේ ජීවත්වෙන කෙනෙක් කවුරු හරි කෙනෙක් ඇවිල්ල කිව්වොත් ලක්ස පණහක් දෙන්නම් හැබැයි බෞද්ධකමත් හරින්ඩුවනේ. මෙයා ඉතාම දුකසේ ජීවත්වෙන කෙනෙක්. අත්හරීද නැද්ද. ඊට වඩා ලක්ස පණහා ගැන කැමැත්තක් තියෙනවා. යම් මට්ටමක දියුණු වෙලා ජීවත්වෙන කෙනෙකුට අපි කියෙම යා ව්‍යාපාර කරන්න ගිහිල්ල හැම තැනම නයවෙලා ලක්ෂ ගානක් නය ගමට ගෙදරට එන්ඩ හැටියක් නෑ හැංගි හැංගි රෑට රෑට ඇවිල්ල යනෝ ඒවාගේ ප්‍රශ්න ගොඩක් මැද්ද ඉන්න කෙනෙකුට කෝටි දහයක් විතර දෙන්නම් බුද්ධහගමත් හරින්ට කෙලකීවොත් අත්හරි. ඒක තමයි ලෞකික සරණගමනේ හැටි. මේ කතා කරපු ලක්ෂවලට කෝටිවලට නෙමෙයි සමහරාය තහඩු නිසත් බුද්ධහගමත් හරිනෝ තව සමහරාය වැසිකිලිය නිසත් බුද්ධහගමත් හරිනෝ ඒ වාගේ පුංචි තැනකිනුත් අපේ සරණාගමනේ බිඳෙනවා පොත්පත් ටික නිසාත් අත්හරිනවා ඒ වාගේ සුළු සුළු ලාභ වෙනුවෙන් ආගම ප්‍රතික්ෂේප කරන ඉන්නවා. ආං ඒකයි මං කියේ ලෞකික සරණාගමනය ඕනෑම තැනක වෙනස් වෙන්න වෙනස් වෙන්න පුළුවන්. නමුත් ලෝකෝත්තර සරණාගමනය කියල කියන්නේ එහෙම කවදාවත් වෙනස් වෙන එකක් නෙමේ. කඩු ආතේ තියාගෙන ඇවිල්ලා බුදුන් බුදුන් නොවෙයි කියාපං එහෙම නොකේ බොත් මේ කඩුවෙන් හිස දෙපළු කරනවා කියල කීවොත් මගේ හිස දෙපළු කළත් බුදුන් බුදුන් මයි කියන කාරණාව කියන්න පුළුවන් නං කෙනෙකුට එයා මනාව මනාව ඒ තිසරණයේ පිහිටලා ඉන්න කෙනෙ. සෝවාන් වහන්සේ කිසි සේත්ම බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කරන්නෙම කරන්නෙම නෑ. ශ්‍රේෂ්ඨ ආර්ශාවකයා බුදුරජාණන් වහසත් හරින්නේ අත්හරෙන්නේ නෑ. සෝවන්න වුණ. මේකට හොඳම උදාහරණ කතාවක් මතක් වෙනවන කවුරු ගැන්ද මතක් වෙන්නේ සුමන මල්කරුගෙන. අපේ ඒ සුමන මල්කරුගේ කතාව හල ඇති. මල්ටිකත් අරගෙන රජ්ජුරූගාවට යනකොට මුලින් හම්බවෙනි බුදුරජාණන් වහන්සේ. මෙයට හිතෙනවා අද භාග්‍යතුන් වහන්සේ පෙරමුණේ මට මුණ ගැහෙනවා මේ මල්ටික භාගිතුන් වහසට පූජ කරගන්න තිබුණනම් කොච්චර වටිනවාද. ආය මතක් වෙනවා රජ්ජුරුවන්ට ගෙනියන මල් රජ්ජුරුව මේ මල්ටිකද නොලැබුණුත් මගේ හිස ගසාදාන්න පුළුවන්. නැවත තර්ක කරගන්නවා හිසකසා දැම්මත් කමක් නෑ මල්ටික බුදුරජාණන් වහසට පූජ කරන්න ඕන මුණග හිච්ච වෙලාව. ජීවිතය අත්හැරල ඒ සමන් මල් සියල්ල භාගිතන් වහසට පිළිගන්නවා පූජ කළා. තැන් ජීවිතය අත්හැරලතින අද රජ්ජුරු මරණෝ කමක් නෑ. ඊට වඩා වටිනෝ මට මේ පූජාව. හැබැයි ඒ මල් බුදුරජාණන් වහන්සේගේ ශේර්ෂයට ඉහලින් වියනක් වගේ හැදුන දෙපසින් සහ පසු පසින් තිරයක් වගේ වැැක්කරෙන්ට පටන් ගත්තා බුද්ධානු භාව බලය නිසා ඒ මල් කවුරුවත් අමුණලා නෑ එල්ලලා නෑ නමුත් හරි ලස්සන්ට තුම් පැත්තෙන් තිරයක් වගේ තියෙනවා උඩින් වියනක් තියෙනවා භාගිතුන් වහන්සේ සිරිපාද තබ තබා වඩින්ඩ වඩින්ඩ මේ මල් වියන භාගිතුන් වහන්සගේ හිසට ඉහෙලින් දිගින් දිගටම දිගින් දිගටම හිසට ඉහෙලින් එනවා. ඒක බලාගනිදර මෙයා බොහොම සතුටට පත්වෙනවා බිම්බිසාර රජ්ජුරුවන්ට ගෙනියෙන මල් භාගිතන් වහන්සේත් රාජමාලිගාවටම වඩිනවා. ගෙදර ගියහම බිරිඳ අහනෝ කෝමල් කියලා. බිරිඳ බිරිඳට කියනවා මම අද මල්ටික බුදුරජාණන් වහසිර පූජ කළා. බිරිඳ කලබල වෙනවා. බිරිඳ කියනවා තමුසේ කරලා තියෙන වැඩි. දැන් ඒකින් ඔබටත් මටත් මගේ දරුවන්ටත් වන්දිගෙවන්ඩෙනවා. රජ්ජුරු අපි ඔක්කොම මරලදායි. මේ කාන්තාව ස්වාමියයට කලින් රජමාලිගාවට ගිහිල්ලා රජ්ජිරුවන්ට කියනවා ස්වාමීණී අනුකම්පා කරන්නට. මගේ ස්වාමයා අද බොහන්සිට ගෙනපු මල් ඔක්කොම බුදුරජාණන් වහසිර පූජ කරලා. දඩුවන් දෙනවනං එයාට දඩුවන් දෙෙන්ඩ මටයි දරුවන්ටයි දඩුවන් දෙෙන්ඩ පා කියලා. රජ්ජුරු පස්සේ සුමන මල් කරු ගෙන්නලා ප්‍රසංසා කරලා තමන් අත්හැරලාව මරණයට බය මේ කාන්තාව. ඉතාම ලස්සන තරුණ ලඳුන් අට දෙනෙක් සුමන මල්කරුට වෙනම විවාහ කරලා දෙනවා. වෙනම පාවා දෙනවා. තවත් නොයෙක් සීමාවක් නැති දනස්කන්දයන් තුළින් ඔහු පෝෂණය කළා. පොහොසත් කළා. නමුත් මේ එකක්වත් බලාපොරොත්තුවෙන්ද මල් පූජ කළේ ඒ එකක්වත් මේ ජීවිතෙත් අත්හැරල තමයි ඒ මල් පූජාව කළේ. ආං එහෙම කවදාවත්ම බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කරන්න නැති ලෞකිකත්වයේ ඉඳලා ලෝකෝත්තරය ලෝකෝත්තරත්වය දක්වාම දිවෙන රිජු සරණාගමනයක් තියෙන එක තමයි මේ සියලුම දානයන්ට වඩා ආනිසංස සහිතයි කියලා දේශනා කොට වදාලේ. ශ්‍රද්ධාව තියෙනවා නම් මේ ශාසනින් පින්නතුනේ මේ ජීවිතයෙන්ම මොනවද ලබන්ඩ ලබන්ඩ බැරි. ඒ තරම් භාග්‍ය සම්පන්න තැනක පයගහලා ඉන්න අපි හෙට මැරෙන්ඩ පුළුවන්. අද හරියට මේ ශ්‍රද්ධාව පිහිටියොත් නිවන් දකිනතුරු සංසාරය අතරමං වෙන එකක් නැතිවෙයි කියන කාරණාවයි සෙහිපත් කරන්නේ. ඊළඟට සඳහන් කරනවා පහන් සිතින් පංචසීල ශික්ෂාපදේ සමාදන්වීම ඉහත පුුණ්‍ය කර්මයට වඩා මහත් පලයි. එහෙම තෙරුවන් සරණ ගියාට වඩා තිසරණ සහිතව පන්සිල් ආරක්ෂා කරන්න යමෙක් යොමුණාන හැබැයි ඒක සඳහන් කරනවා ආර්ය කාන්ත මට්ටමෙක් කියලා. අපි සමාදන් වෙන විදිහට නෙමෙයි ආර්ය කාන්ත මට්ටමින් පන්සිල් සමාදන් වෙන එක. මොකදදේ ආර්ය කාන්ත මට්ටම කියල කියන්නේ. කණ්ඩ නොවෙන්ඩ ඕනේ. මොකද මේ කණ්ඩ සීල කියල කියන්නේ. සමාදන් වූ සීලය කැඩෙනවා. උදේ සිල්ගත්තා දවල් වෙනකොට කැඩිලා. දවුලුත් සිල්ගත්තා හවස් වෙනකොට කැඩිල්ලා. හවසුත් සිල් ගන්නවා නිදාගණ්ඩ කලින්ම කැඩිලා. සමාදන් වෙනවා විතරයි ආරක්ෂාවීමක් නෑ සිහි නැතිහින්දා නිතර නිතර කැඩෙනවා. ඒකට කියනවා කණ්ඩ සීල කියලා. වෙන්ඩෝනේ අකණ්ඩ සීල. ඒළඟට චිද්‍ර සීල හදිස්සේම සිල්පදී කැඩිල යනවා. අපි අපි අටසිල් වගේ සමාදන් වෙලා ඉන්නවා. හොඳට සිල් ආරක්ෂා කරගෙන ඉන්නවා. හදිසියම ගීතයක් මතක් වෙනවා. ඒ මතක් වුණ ගමන් එක්කො බිමට තට්ටු කරනවා එමතන් තමන්ගේ කකුලට තට්ටු කරගන්නවා පිගාන හරි කෝප්පි හරි ළඟ තියෙනවන ඒකට තට්ටු කරගන්නවා සිල්පදේ කැඩෙනවා. ආංගකට කියනවා චිද්‍රසීල හදිසියේම කැඩිලගිල්ල. එහිද සිහිය උපදවා ගණ්ඩෝනෑ එහෙම සිල් සමාදන් වෙලා ඉන්න වෙලාවට ගීතයක් මතක් වුණොත් ඒ මතක් වෙච්ච ගමම්ම ගාථාවක් හරි බුදුගුණයක් හරි මතක් කරන්නයි කියන්නේ. මොකද මේ ගීතයේ මතක් වුණහම මෙයාට හිත ඇතුලේ තව ටිකක් ඉන්න ඉඩ දුන්නොත් එයා මගේ හිත ආක්‍රමණය කරනවමයි එක්කෝ මගේ කටින් ඒක කියෝනවා එහෙම නැත්තම් කොහාට හරි තට්ටු කරනවා. එහෙනම් මතක් වුණ ගමම්ම සිහි තියෙන්න ඕනේ ගාතාවක් හරි බුදු ගුණයක් හරි කියන්න. චිද්‍ර සීල නොවෙන්න ඕනේ අච්චිද්‍ර වෙන්න ඕනේ. සබල සීල කියලා කියන්නේ මේ කබර වගේ ඒ ඒ තැන් තැන් වල ටික ටික කැඩිලා සබල සීල නෙවෙයි අසබල වෙන්න ඕන සීලය අවසාන කාරණාව කම්මාස ඒ කියන්නේ අපි පන්සිල් ගන්නවා වගේ දැන් සමාදන් වෙනවා තව ටිකකින් කැඩෙනවා ආය සමාදන් වෙනවා ආය ටිකකින් කැඩෙනවා කම්මාස එහෙම නොවෙන්න ඕනේ අකම්මාස වෙන්න ඕනේ මේ කාරණාව තව දිගට විස්තර කරන්න මේක කරුණු තියෙනවා සීලයේ ආකාර අටක් පිළිබඳව. අපි මූලික කාරණා හතරක් සහිපත් කළේ ආර්ය කාන්ත මට්ටමට දියුණු උන පංච සීලයක් තියෙනවනං මේ කතා කරගෙනන්න සියලුම පුුණ්‍ය කරමෝලට වඩා අතිශයෙන්ම මහත් පලයි මහානි සංසදායකයි කියල සඳහන් කරනවා. ඊළඟට පින්නතින සඳහන් කරලා තියෙන්නේ ගඳක් සෙබිනා කාලයක් මෛත්‍රී වැඩීම ඉහත පුුණ්‍ය කරමයට වඩා මහත් පලයි කියලා. මෙතන ගඳක් සෙබිනා කාලයක් කියල කියන්නේ මලක් සිපගණ්ඩ ගත කරන කාලයේ තරම් කාලයක්. මෛත්‍රිය වඩන්ඩ පුළුහන්නන් අර මෙතෙක් කතා කරපු සියලුම පින්කංගොලට වඩා ඒක ආනිසංසයි කියල කියන්නේ. හැබැයි හොඳට මතක තියා ගණ්ඩෝනේ මම නිදුක් වෙම්වා මම නිරෝගි වෙම්වා මම සුවපත් වෙම්මා ආදි වශයෙන් අපි මේ කරන මෛත්‍රී භාවනාව ගැන නෙමෙයි මෙතන කතා කරන්නේ. එහෙමනම් කොහොමද මෙතන සඳහන් කරලා තියෙනවා කොයි විදිහේ භාවනාවක් ගැනද මේ කියන්නේ. අර්පනා මට්ටමට දියුණු වෙච්ච භාවනාවක් ගැනයි මේ කියන්නේ. භාවනාව දියුණු කරලා දියුණු කරලා සමාධියට ආසන්න වෙනකම් නැත්නම් ධ්‍යාන මට්ටමට ආසන්න වෙනකං දියුණු කරන්න ඕන අර්පනා මට්ටම කියල කෙනෙ ධ්‍යානය ළඟ හැසිරෙන මට්ටමට දියුණු කරපු මෛත්‍රියක් ගැනයි මෙතන කතා කරන්නේ. එහෙම නැතුව අපේ මෛත්‍රිය මේ චින්තාමය මෛත්‍රියත් මේ වේලාම බ්‍රහ්මණතුමාගේ දානයට වඩා උතුම් වෙනවනං බුද්ධ ප්‍රමුඛ මහා සංඝයට දුන්න දානට වඩා මම සුවපත් වේවා කියන කාරණාව උතුම් වෙනවනං ඒවාගේ මහපින්කම් කරන්න ඕනේ නැනේ කවුරුවත් ඒ පින්කම් කරනවට වඩා කෙනෙකුට හුඟක් අමාරු වෙයි සංසාරේ පුරුදු කරලා නැත්තම් අර්පණා මට්ටමට එනකන් මෛත්‍රී දියුණු කරන්න. නමුත් දියුණු කරගත්තොත් අර පින්කමට වඩා අතිශයින්ම මහත්ඵලයි මහානිසංසදායකයි කියන කාරණාව සිහිපත් කරනවා. අවසාන කාරණාව සඳහන් කරනවා අසුරක් ගසනා කාලයක් අනිත්‍ය මෙනෙහි කිරීම ඉහත පුුණ්‍ය කර්මයටත් වඩා ඉතාව මහත් පලයි මහානිසංසදායකයි කියලා. මෙතන සඳහන් කරන්නෙත් පින්නතිනේ අපි මුලින් කියාපු කතාවමයි. අසුරක් ගහන කාලයක් විදර්ශනාව වැඩීම අනිත්‍ය මෙනෙහි කිරීම එතනත් සඳහන් කළේ ධ්‍යාන මට්ටමට දියුණු වෙච්ච භාවනාව පිළිබඳව මෙතන සඳහන් කරන්නේ අනිත්‍ය භාවනාව ගැන විදර්ශනාව ගැන එක ඉතාම ඉහළට දියුණු කරලා තියෙන විදර්ශනාවක් ගැනයි මේ කතා කරන්න. එනම් මේ භාවනාව මනාව දියුණු කරගන්න එක. මොන තරං ආනිසංස සහිතද. හැබැයි අපි බුදුරජාණන් වහන්සේ මේ කරුණු පෙන්නනකොට අපිට පැහැදිලි කළා දන්දීමෙන් විතරක් සිල්රැකීමෙන් විතරක් භාවනා කිරීමෙන් විතරක් සියල්ල සම්පූර්ණ නෑ කියලා. කෙනෙක් දන්දීගෙන විතරක් යනවා. තව කෙනෙක් දන් දෙන්නේ නෑ සිල්ම ආරක්ෂා කරනවා. තව කෙනෙක් දන් දෙන්නෙත් නෑ භාවනාම කරගෙන යනවා. මේ කටයුතුවලින් විතරක් මේ සංසාරය සියල්ල සම්පූර්ණ වෙන්නේ නෑ කියන කාරණාවයි සඳහන් කළේ. අපේ බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කලා දසදාන වස්තුවක්. මොනෝද දස්ධාන දස්තුවට අයිති වෙන්නේ ආහාර පාන වස්ත්‍ර යානා මාලා ගන්ධ විලේපන සෙයිය ආවාස ප්‍රදීප සහ උපකර. ආහාර වර්ග පානවර්ග වස්ත්‍ර යානා කියන්නේ ශාසනය යානා පූජාව පාවහන් මාලා මල්මාල වගේ දේවල් ගන්ධ සුවඳ වර්ග විලේපන කැන මේ ආලේපන කරන දේවල් වර්තමානනං ඔය ක්‍රීම් වර්ග වගේ ආලේපන කරන දේවල්. සෙය කියල කියෙන පිනතින ඇඳ පුටුවලට ආවාස ප්‍රදීප සහ උපකරන. පහන් දල්වන්ඩ අවශ්‍ය පහන් සහ දල්වන්ඩ අවශ්‍ය උප කර. මේවට කියනවා දසදාන වස්තුව කියලා. බුදුරජාණන් වහසේ දසදාන වස්තුවක් දේශනා කළේ සංසාරික ජීවිතයේ මනාවම සැලසුම් කරවන්ට. මේ පින්කං හරියටම සම්පූර්ණ කරනකොට පාරමිතා වැඩෙනවා කියලයි සඳහන් කරයි. නිසා මේ දානවස්තු දහය සම්පූර්ණ කරන එක උතුම් ජීවිතයකට අත්‍යවශ්‍යම කාරණාවක් සසර සැප සහිතවම ඉස්සරහට යන්න බලාපොරොත්තු වෙන කෙනෙකුට. මේ සඳහන් කරන කාරණාටික එතකොට මේ ගන්ධ කියන කාරණාව සුවඳ වර්ග සාමාන්‍ය කෙනෙකුට කරගණ්ඩ බැරි පූජාවක් වර්තමාන වෙනකොට දසදාන වස්තුවම සම්පූර්ණ කරනවා කියල කීවට අපිට කරන්න අපහසු වෙන්න පුළුවන්. ඇයි මහා සංගරත්නය උදෙසා සුවඳ වර්ග පූජා කරන එක කැප කැපනෑ. එනම් අපි කොහොම දේ පූජාව කරන්න. කොසල් මහරජ්ජුරු අසදෘෂ දානය දෙන වෙලාවේ. සුවඳ පූජා කරපු ක්‍රමයක් සඳහන් කරනවා. රහතන් වහන්සේලා දෙන්නෙක් මැද්දෙන් ඉතාම සුවඳවත් ආලේපන වර්ගයක් අතු බිම ගාල තියෙනවා. රහතන් වහන්සල දෙන්නෙක් වැඩ ඉන්නවා ඒ මැද්දෙන් සුවඳ ද්‍රව්‍යයක් ආලේප කරලා තියෙනවා බිම. එතකොට ඒ සුවඳ හමනවා. ඒ සුවඳ තමයි පූජ කරලා තියෙන්නේ. මැද සුවඳ ගාල දෙපැත්තට සුවඳ හමනකොට ඒ සුවඳ පූජ කරනවා. දෙන්නෙක් දෙන්නෙක් දෙන්නෙක් අතරින් මේ සුවඳ ගල්වගෙන ගල්වගෙන ගල්වගෙන ගිහිල්ලා තියෙනවා. සුවඳ පූජා කරලා තින්නේ එහෙමයි. ඉතින් ඒ වාගේ පූජා දසදාන වස්තු සම්පූර්ණ කරනවා කිවට අපිට සමහරට අපහසු වී. නවත් බුදුරජාණන් වහන්සේ උදෙසා පූජා කරන්න අපිට කිසිම අකැප බවක් අකැප බවක් නෑ ඕනම සුවදක් භාගිතුන් වහන්ස විරීම පූජ කරන්න අපිට පුළුහංකම තියෙනවා. පිනතින වෙතන කුසල කර්ම අතරින් භාවනාමය කුසලය අනික් සියලු පින්කංගොලට වඩා විශේෂයි කියලා මෙතන දක්ව. දක්වලා තියෙනවා. භාවනාව සියලු කුසල කර්මයන්ට වඩා විශේෂයි. එහෙම සඳහන් කරන්නේ මේ සූත්‍රයේ. වේලාම සූත්‍රයේ. නමුත් බුදුරජාණන් වහන්සේ මේ දස පුණ්‍ය ක්‍රියාවම සම්පූර්ණ කරන්න අවශ්‍ය බව මනාව කරුණු කාරණා පැහැදිලි කරලා දේශනා කරනවා. ඊළඟට පින්නතුනි සඳහන් කරනවා මේ දන් දෙනකොට මනා සීලයක් අත්‍යවශ්‍යයි කියලා. සිල් නැතුව දන් දුන්නහම ලැබෙන විපාකත් සිල් සහිතව දන් දුන්නහම තියෙන විපාකත් මොනවද කියලා පෙනුව පෙන්නලා තියෙනවා. එම්නම් මෙතන සඳහන් කරනවා දන් දෙන්න පුළුවන් නම් සීලයක් සමාදන් වෙලා භාවනාවක් පුරුදු කරලා විදර්ශනාවක් සහිතව ඒ දානය මොනතරම් මහත්ඵලද කියන කාරණාව සඳහන් කරන්න නොහැකි තරම් ආනිසංසයි සීලයක් සමාදන් වෙලා භාවනාවක් දියුණු කරලා විදර්ශනාවක් එක්ක දානයක් දෙනවා. ඒ දානය තමයි අතිශයින්ම මහත්ඵල මහානිසංසදායක වෙන්නේ. එනම් සමහරලාට අපිත් අද දන් දුන්න පින් රැස් කලා කිය කිය හිත හිතා ඉන්නවා. මේ කාරණා එහෙම සඳහන් කළේ නැත්තං කවදාවත් අපි දියුණු වෙන්න උත්සාහ කරන්න ඇනේ. සමහරලාට පන්සිලුත් නැතුව තවත් වෙලාවට තිසරණත් නැතුව අපි දුන්න දානය ඒ තරම් මහත්ඵල බවක් අපිට ගෙන දෙයි කියන කාරණාව අපිට එතකොට හරියටම තීරණය කරන්න බැරුව යනවා. නමුත් ප්‍රතිග්‍රාහකයන් වහන්සේලාගේ සීලය නිසා ලැබෙන ආනිසංස ප්‍රමාණයක් අපිට තියෙනවා. අගේ නිසා සසර වසන තුරාවට හරියටම දානයක් දීගත්තොත් ඒක සැපයි. නිවන් දක්න ජාති දක්වාම ඒක සැපයි. නිවන් දකින කාලෙට සුවසේම නිවන අවබෝධ කරන්නත් ඒදානය සැපයි. සසර වසනතුරුත් සැපයි නිවන් දකින කාලට මනාව නිවන් අවබෝධ කරගන්නත් ඒ දානය ඉතාම ශ්‍රේෂ්ඨයි උපකාරයක් වෙනවා. එනම් වේලාම සූත්‍රයේ මේ සඳහන් කරලා තියෙන කරුණු ඉතාම කෙටියෙන් මේ සිහිපත් කරන්නට යෙදනේ බුද්ධෝත් පාද කාලයක ලැබිච්ච මේ ශ්‍රේෂ්ඨ මනුස්ස ජීවිතය තුළ සම්පූර්ණ කරන්න පුළුවන් විශේෂකාරණ කීපයක් සිහිපත් කළා හරියටම තෙරුවන් සරණයන එක. මනාව ආර්ය කාන්ත මට්ටමෙන් සිල් ආරක්ෂා කරගන්න එක. හරියට කරුණු කාරණ දැනගෙන ආවාස පූජා කරන හැටි. මෛත්‍රී භාවනාව විදර්ශනා භාවනාව මනාව සම්පූර්ණ කිරීම. මොන තරං මහත් පලද කොයි තරං මහානිසංසදායකද කියන කරුණු ටිකයි මේ සිහිපත් කරන්ට යෙදනේ. සත්පුරුෂදාන අසත්පුරුෂදාන කියන කාරණා කීපයක් භාගිතුන් වහස විශේෂයෙන් කරුණු දෙකක් පැහැදිලි කරනවා මොනොත් දෙතකොට මේ අසත් පුරුෂදාන කියල කියන්නේ. අපි මේ වේලාම සූත්‍රයේ මුලින්ම සඳහන් කළා අසත්පුරුෂ දාන ගැන. අපි එතන සිහිපත් කළා තමන් දෙන්නේ අනුන් ලව්ව දෙනවා කර්මයේ කර්මඵලයේ අදහන්නේ නැතුව දෙනවා නොසකසා දෙනවා දෙන්න ඕන නිසා වුවමනාවට දෙනව නෙමේ දෙන්නම් වාලි දෙනවා ඒවට කියන අසත්පුරුෂ දාන කියලා. සත්පුරුෂ දානයේ පිරිසිදුව දෙනවා ප්‍රනීතව දෙනවා සුදුසු කාලයේ දෙනවා කැපවූවක්ම දෙනවා පරීක්ෂා කරලා දෙනවා නිරන්තරයෙන් දෙනවා පහන්සිතින් දෙනවා දීලා සතුටු වෙනවා. මේ දේවල්ලොට කියනවා සත් පුරුෂදාන. එහෙම නොදෙන හැම එකටම කියන්නේ අසත්පුරුෂදාන. අසත්පුරුෂදානයේ විපාකත් සත්පුරුෂදානයේ විපාකත් අපි වෙනම මෙතනදි සාකච්ඡා කරන්නට යෙදුණා. එතකොට මේ පත්‍රිකාවේ ඊළඟට සඳහන් කරලා තියෙනවා පෞද්ගලික වශයෙන් දිය හැකි දාන. එහෙම දාන දාහතරක් පිළිබඳව සඳහන් කරලා තියෙනවා පෞද්ගලික දාන දාහතර. මේ දක්කින විභංගේ සඳහන් වෙන කරුණු ටික. පළවෙනි දානය ලොවතුරා බුදුරජාණන් වහන්සේට දෙන දානේ. තතාගත අරිහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට දෙන දානය. ඒක ඔය පත්‍රිකාව සඳහන් කරලා තියෙන්නේ දා හතරවෙනි දානය හැටියට. දෙවැනි දානය පසේ බුදුරජාණන් වහන්සේට දෙන දානේ. භාගිතුන් වහන්සේට දෙන දානයට වඩා ආනිසංස අඩුයි පසේ බුදුරජාණන් වහන්සට දෙන දානය හැබැයි මේ අඩුයි කියන මට්ටම අපිට තේරෙන්නේ අපිට තේරෙන්නේ නෑ නමුත් ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ පසේ බුදුරජාණන් වහන්සේගේ තියෙන වෙනසත් එක්කයි මේ කාරණාව සඳහන් කරලා තිය. ඊළඟට අරිහත් තතාගත ශ්‍රාවකයන් විශේහි දෙන දානය. රහත් පල පසක් කරගන්නට පිළිපන් තතාගත ශ්‍රාවකයන් කෙරෙහි දෙන දානය. රහත් පල පසක් කර ගැනීම සඳහා පිළිපන් ශ්‍රාවකයා එහෙම කියන්නේ කාටද මේ අනාගාමී මාර්ග ඵලය ලබල ඒ ඵලය මත පිහිටලා එතන නතර වෙන්නේ නැතුව රහත් වෙන්ඩ වීර්ය වඩන උත්තමයන් වහන්සේට තමයි මේ කියන්නේ. ඊළඟට අනාගාමී තතාගත ශ්‍රාවකයා විශයෙහි දෙනදානය. අනාගාමී ඵලය පසක් කරගන්නට පිළිපන් තතාගත ශ්‍රාවකයට දෙන දානය. සකදාගාමී තතාගත ශ්‍රාවකයට දෙන දානය සකදාගාමී ඵලය පසක් කරන්නට පිළිපන් ශ්‍රාවකයට දෙන දානය. සෝවාන් තතාගත ශ්‍රාවකයා විශේහි දෙන දානය සෝවාන් ඵල පසක් කරන්නට පිළිපන් තතාගත ශ්‍රාවකයා විශේහි දෙන දානය. සෝවාන් ඵල පසක් කර ගැනීම සඳහා. මගට බැහැගත්ත ශ්‍රාවකය. කෞුද සෝවාන් මගට බැහැගත් කෙනා පලය ලබල නෑ මගට වැහැපු කෙනා. අර අපි මුලින් කතා කරපු විදිහට හරයටම නිවැරදිව තෙරුවන් සරණ ගිහිල්ලා පන්සිල් ආරක්ෂා කරන කෙනා තමයි සෝවාන් මගට පිළිපන් කියල කියෙන්. යම් කෙනෙක් ඒ කාරණාව මත පිහිටලා ඉන්නවනං ඔහු සෝවාන් වෙන මාර්ගයට ඇවිල්ල ඉන්න කෙනෙ. තාමත් හරියටම තිසරණයි පන්සිලුවිත් නැත්තං අපි තාම සෝවාන් වෙන මාර්ගයටවත් මාර්ගයටවත් ඇවිල්ල නෑ. බලාපොරොත්තු වෙන්න තිය. ඊළඟට සඳහන් කරන්නේ කාමයෙහි වීතරාගී වූ බාහිර තාපසයන් විශයෙහි දෙනදානය ඊළඟට සඳහන් කරලා තියෙනවා පෘතජ්ජන සීලවන්තයන් විශේහි දෙන දානය පෘතජ්ජන දුස්සීලයන් විශේහි දෙන දානය තිරිසතුන් තිරිසං සතුන් විශේහි දෙන දානය. ඒ දානවල පින්නතන සීමාවක් පෙන්නලා තියෙනවා. තිරිසං සතිකුට කෑම වේලක් දුන්නහම ආත්ම සීයක ආනිසංස ලැබෙනවා කියලා සඳහන් කරනවා. ප්‍රතජ්ජන දුස්සීලයකුට කෑම වෙලක් දුන්නහම. මිනිහෙක් වෙලා ඉපදිලා ඉන්නවා තිසරණත් නෑ පන්සිලුත් නෑ. එපු ගෙලට කියනවා පෘතජ්ජන දුස්සීලයා කියලා එහෙම කෙනෙකුට කෑම වෙලක් දුන්නොත් අනාගත ජීවිත දාහක විපාක දෙනවා. පෘතජ්ජන සීලවන්තයි කියලා කියන්නේ කාටවත් කරදරයක් නැතුව ජීවත්වෙන අය. හැබැයි මේගොල්ලු ගාව තිසරණ පන්සිල් තියෙනවා කියලා එක හෙලාම කියන්නේ එක හෙලාම කියන්න බෑ. අපි අද දකින හැටියට බෞද්ධ කියලා ඉපදුනේ නැතිවුනත් වෙනත් ආගමක් අදහනවා වුනත් සමාජයේ කාටවත් කරදරයක් නැතුව තමන්ගේ පාඩුවේ ජීවත්වෙන අය ඕන තරම් ඕන තරම් ඉන්නවා. ගමට රටට කාටවත් කරදරයන්නේ. ආං එහෙම අයයි මේ පෘතත් ජන සීලවන්ත කියල කියන්නේ. හරියටම තිසරණ පන්සිල් තියෙනවා කියලා කියන්නේ කියන්නේ නෑ. නමුත් අර අයට වඩා තක්කඩි කංකරන හොරකං කරන දූෂණ කරන භීෂණ වංචා කරන ඒ අයට වඩා හුඟක් හොඳ නිසා මේ අයට කෑම වේලක් දුන්නොත් අනාගත ජීවිත ලක්ෂයක් විපාක දෙනවා. කාමිහි වීතරාගිය වූ බාහිර තවසෙක් කියල සඳහන් කළේ ධ්‍යාන අභිග්ඥා ලබලා අහසින් යන කෙනෙක් ඇබැයි තිසරණ නෑ පන්සිල් නෑ. එහෙම කෙනෙකුට කෑමවේලක් දුන්නොත් අනාගත ජීවිත කෝටි ලක්සක විපාක දෙනවා කියල සඳහන් කළා. ඉළඟ සඳහන් කළා සෝවාන් පලය පසක් කරන්නට පිළිපන් තතාගත ශ්‍රාවකය කියල කියන්නේ මනාව තිසරණෙහි පිහිටලා යමෙක් පන්සිල් ආරක්ෂා කරනවා නං ඔහුට යම් කෙනෙක් කෑමවේලක් දුන්නොත් කෑම වේල දුන්න කෙනාට අනාගත ජීවිත අසංකෙයියක් ආහාරපාන හිගනෑ. තැන් මේ දානය මහත් පලවෙන්නේ කවුරු නිසාද ප්‍රතිග්‍රාහකය නිසා. ප්‍රතිග්‍රාහකය ගාවයි තිසරණ සහ පන්සිල් තියන්නේ. ආංගේ ප්‍රතිග්‍රාහක සීලය නිසා දායකයට අප්‍රමාණ ආනිසංස ලබන්ඩ පුළුවන්. එහෙමන පින්නතන අපිටත් පුළුවන් වුණොත් නිවැරදිව තිසරණෙහි පිහිටලා පන්සිල් ආරක්ෂා කරන්න. අපි කී දෙනෙකොට යහපතක් කරන අයි බවට පත්තෙයිද. හොඳට වැඩිච්ච නුගගහක් මේක ශ්‍රද්ධහ සූත්‍රයේ තම යපුරුවට පැහැදිලි කරන්න. හොඳට වැඩුණ නුගගහක් ගහපුරාම හොඳට ගෙඩි හැදිල තියෙනවා. හතර වටේම එන කුරුල්ලො කොබෙයෝ ඇති තරන් මේ ගැහෙන් ගෙඩිකාලා බඩ පුරුවගෙන යන්ඩ යනවා. ආංගේවාගේ යමෙක් ගාව නිවැරදිව තිසරණයි පන්සිලුයි තියෙනවන. මේ ලෝකෙ කොහෙෙන් ඇවිල්ලා ඒ පුද්ගලයට යමෙක් උපකාරයක් කරලා ගියත් උපකාර කරපු පුද්ගලයට නරකක් නං වෙලා නරකක් නං වෙලා නෑ. ඒකට ආගම්බේදයක් ජාතිබේදයක් කුලබේදයක් මොකොවත් නෑ. උපකාර කරපු කෙනා මනාලාභයක් ලබනවා ඒ නිසයි භාගිතුන් වහස පැහැදිලි කළේ හැම වෙලාම තමන් ආත්මාර්ථය පිහිටලා කටයුතු කරනකොට නිකම්ම තමන් අතින් පරාර්ථයක් සිද්ධ වෙනවා. තමන් ආත්මාර්ථය පිහිටනෝ නිකම්ම පරාර්ථයක් සිද්ධ වෙනවා. ඇයි තමන් සිල්වත් ගුණවත් වෙලා ඉන්න නිසා ඇවිල්ල වටේට උපකාර කරන සියලු දෙනාටම ඒකින් මහලකු යහපතක් සැලසෙනවා. එන මේ ශාසනය ගමනක් යන එක හරි ශ්‍රේෂ්ඨ ගමනක් යන්න පුළුවන් මනා සිහිකල්පනාව විතරයි අවශ්‍ය වෙන්නේ. මනා සිහිකල්පනාව විතරයි ඕනි. තමන් සිල්වත්තෙන්ඩ තමන් නිසා තව විශාල පිරිසක් සුගතියට යනවා. තව විශාල පිරිසක් සංසාරයේ සාපිපාසාදී දුකින් විදෙනවා. අපිට යමක් පරිත්‍යයාග කරන්න නිසා ඒ ඇයි ලබන ලාබේ. සිල්වත් ගුණවත් කෙනාට වන්දනා කරලා ලබන්නේත් පුදුමලාභය. ඒ කාරණාවයි කෙටියෙන් සහිපත් කළේ ආත්මාර්ථකාමී ආත්මාර්ථයෙන් පරාර්ථය කරා යන ගමනක් තමයි බුදුරජාණන් වහන්සේ අපුරුවට අපිට පෙන්නලා තියෙන. එතකොට ඒ එහෙම කල්පනා කරලා බලහම මේ ගමන ඒ තරම්ම අපහසු අපහසු නෑ. හැබැයි යෙදෙන්ඩ ගිහම තමයි ඒ තරම්ම පහසු නැති බව තේරෙන්නේ. සෙහි නැති හැම තැනම ඒ සිල්පද බිඳෙනවා. අපේ සිල් බිඳිල බව අපි දන්නෙත් නෑ. ඒක ඉස්සෙල් කැඩෙන ආකාර හතරක් මුලින් සෙහිපත් කළේ. තාම හරියටම පන්සිල් ආරක්ෂා කරන්න යොමු වෙලා නැත්තං හිතෙනවා ඕක මට ඕන වෙලාවක කරන්න පුළුවන් කියලා. නමුත් සිල්ගුණ ආරක්ෂා කරගන්න බැහැගත්ත කෙනට තමයි තේරෙන්නේ ඒක කොච්චරාමාරු වැඩක්ද කියලා. හැබැයි මනාව සිහිය පිහිටවන්න පුළුවන්නන් ඔය ප්‍රශ්න ඔක්කොම ජයගණ්ඩ හරිලේසි. එහෙමන පින්නතුන ධර්ම දේශනාවට තියෙන කාලයේ නිමා වෙලා තියෙන නිසා. අපි ධර්ම දේශනාව මෙතනින් නිමා කරමු අද ධර්ම දේශනාවේ දායකත්වය දරුණු ලබන්නේ සමන්තා රාමනායක මහත්මිය ඇතුළු සැදැහැවත් පිරිසගේ දායකත්වයෙන් පුුණ්‍ය අනුමෝදනා කරනවා ඒ පින්වත් පිරිස දායකත්වය දැරූ සැමගේම නමින් මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම හා සුජීවත්ව වාසය කරන දෙමව්පියන්ට නිදුක් නිරෝගී සුවය හා දීර්ඝාශ ප්‍රාර්ථනා කිරීම සියලු දෙනාගේම දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමට සහ පහසුම මාර්ගයකින් කෙටිම කාලයකින් සියලු දෙනාටම නිවන් සුව අත්පත් කර ගැනීම සඳහා මේ කුසල් හේතුවේවා කියලා ආශිර්වාද කරනවා ප්‍රාර්ථනා කරනවා. මේ පින්කම සංවිධහන කරන දේශප්‍රිය මහත්මා ඇතුළු සංවිධායක මණ්ඩලයට පින් ප්‍රාර්ථනා කරනවා දේශකෑණන් වහන්සේටත් නිදුක් නිරෝගි භාවේ චිරජීවනය ලැබේවා කියලා ආශිර්වාද කරනවා. සමන්තා රාමණයක මහත්මිය ඇතුළු සැදැහැවත් පිරිස විසින් පින් අනුමෝදන් කළ සියලු දෙනාටම පින් අනුමෝදන් වේවා ආශිර්වාද කළ සියලු දෙනාටම රත්නත්‍රයේ ආශිර්වාදයෙන් නිදුක් බව නිරෝගී බව චිරජීවනය උදාවේවා සියලු දෙනාටම ඊ타ම ඉක්මන් භවයක සැප සහිත ප්‍රතිපදාවකින් ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් අමාමහ නිවනින් සැනසෙන්න මේ පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමි ආකාසට්ඨාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරංරක්කන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්්‍යය සම්පත්ති හෝතුච්ච පීතෝ භවතුලෝකෝච රාජා භවතු දම්මිකෝ